හොඳයි සියලු දෙනා නිශ්ශබ්දවන්න සාදුකාරය පවත්වන්න নমස්කාරය කියන්නේ ගෞරවනීය ලොකු සයන්දාසේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩසටහනේ එකේ ඉඳන් තුන වෙනකන් අපිට කාලසටහන වෙන් කරලා දීලා තියෙනවා. ඒ වෙන් කරලා දීලා තියෙන කාලසටහනේ හැටියට අපි කෙටියෙන් කොහොමද භාවනා කරන්න කියලා ඉගෙනගෙන ඒ අනුව ටික වේලාවක් භාවනා කරලා ඊට පස්සේ දෙකට ධර්ම දේශනාවක් පවත්වන්න තියෙනවා අපි දෙකට 10ක් විතර තිබෙද්දී තමුන්ගේ කරගෙන යන භාවනාව නවත්තලා විවේක අරගෙන ධර්ම දේශනාවට සූදානම් වෙන්න කියලා පූර්ව මතක් කිරීමක් කරනවා. ඒ විදිහට තමයි මේ ලැබිලා තියෙන පැය දෙක මම සංවිධාන කරගත්තේ. භාවනාව ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන එක තමයි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. ඔයත්තන්ට කයත් හිතත් කියන මේ දෙකම සැහැල්ලු කරගන්න උත්සාහ ගන්න හැම අවස්ථාවකම මේ කයත් හිතත් කියන දෙකම සැහැල්ලු වෙන්නේ නැහැ. ඒක ඒකේ තියෙන ස්වභාවය. උත්සාහ ගත්තාට ඒ දේ සිද්ධ වෙන්නේ ඒ නිසා ඔය ඇත්තෝ මුලින්ම කරන්න ඕනේ ලොකු අමාරු දේවල් මොකුත් නැහැ. S2 පියාගෙන බොහොම කීන් සීරුවේ S2 පියාගෙන හොඳට හුස්මක් දෙකක් ඉහළට ඇදලා අරගෙන බොහොම විවේකීව ඉන්නේ. විවේකීව ඉන්න එක තමයි පළවෙනි උපදේශයේ හැටියට දෙන්න තියෙන්නේ. කිසිම භාවනාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇස් දෙක පියාගෙන නිකන් ඉන්න එච්චරම. ඊට පස්සේ ඔයත්තන්ට තේරෙයි ටික වෙලාවක් යනකොට මේ කය එහෙමත් නැත්නම් කයයි හිතයි දෙකම ටිකෙන් ටික ටිකෙන් ටික සංසුන් වෙන්න පටන් ගන්නවා. කොච්චර ශබ්ද බද්ධ තිබුණත් දේශගුණ වාතාවරණ කොච්චර වෙනස් වුණත් මේ බාහිරේ කියන එක පින්වත්නි හැම තිස්සෙම නිසංසල දෙයක්. චංචල වෙලා තියෙන්නේ අපේ හිතමයි. ඒ නිසා අපි එහෙම විවේකයෙන් ඉන්නකොට ඒ නිසංසල පරිසරයත් එක්ක අපේ හිතත් ටිකෙන් ටික ටිකෙන් ටික නිසංසල වෙන්න පටන් ගන්නවා. කයේ තියෙනවා නම් දරත ස්වභාව ඒ කියන්නේ රළු ගති, ඒ තද ගති, ඒ ආදී ලිහිල් ස්වභාවයටපත් වෙලා හිත විවේකී වෙන්න පටන් ගන්නවා. මෙහෙම හිත විවේකී වෙන්න පටන් ගන්නකොට එක උපදේශයක් දෙන්න කැමැති කර්මස්ථානයක් හැටියට ඔය ඇත්තෝ කරන්න තියෙන්නේ මේ කය දිහ බලාගෙන ඉන්න එක. ඒක අසීරු දෙයක් එහෙම නෙමෙයි. S දෙකෙන් බලනවා වගේ හිතින් කය දිහ බලාගෙන ඉන්නවා. දැන් ඉස්සරහා බලන් ඉන්න ඇත්තන්ට ඕකත් අදා බලන්න පුළුවන්. ඉස්සරහා බලන් ඉන්න ගමන් මම ඔය ඇත්තන්ගේ කය මතක් කළොත් ඔය ඇත්තන්ට ඔය ඇත්තන්ගේ කය පේන්න පටන් ගන්නවා. ඒ පේන්නේ ඇහැට එහෙම නෙමෙයි. ඒ පේන්නේ මනසට. ඇහින් බලන් ඉන්නවා වගේ මේ කය දිහැ සිතින් බලාගෙන ඉන්න. ඒක තමයි මූලික කර්මස්ථානයක් හැටියට දෙන්න තියෙන්නේ. මේ කර්මස්ථානයේ දිගින් දිගටම දිගින් දිගටම බහුල වශයෙන් වඩන එක තමයි ශික්ෂාවක් හැටියට එහෙමත් නැත්නම් ප්‍රතිපදාවක් හැටියට ඔය ඇත්තන්ට මේ අවස්ථාවේ ලැබෙන්නේ මේ ශික්ෂාව මේ ප්‍රතිපදාව බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව වඩාගෙන යන්නට ඕන. බුදුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි බොහොම ගෞරවයෙන් මේ කර්මස්ථානේ වඩාගෙන යන්නට ඕන. ආය මතක් කරනවා නම් මේ කය දිහ ඇහෙන් බලනවා වගේ සිතින් බලාගෙන ඉන්න. ඔහොම බලාගෙන ඉන්නකොට සමහර විට හිත වෙන අරමුණු වලට යන්නට පුළුවන්. ඒක නරක දෙයක් එහෙම නෙමෙයි. ඒ හිතේ තියෙන ස්වභාවය. හිත පිට යන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ. හිත කියන්නේම පිට යන දෙයක්. තව විදිහකින් කියනවා නම් කෙනෙකුට ලැබෙන පළවෙනිම භාවනා අධ්‍යක්ීම මොකක්ද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ මේ හිත කියන්නේ පිට යන එකක්. එහෙනම් ඔයත් මතක තියාගන්න හිත පිට යන එක නවත්තන්න තියෙන එකම ක්‍රමෙත් නවත්තන්න අවශ්‍ය නම් හිත පිට යන බව දැන ගැනීම ඒක එක ක්‍රමයක් හිත පිට යන එකක් කියලා දැනගත්තොත් අපිට බලෙන්වත් මේ හිත පිටට යවා ගන්න බෑ. අපි අසීයෙන් ඉන්න තාක්කල් මේ හිත බොහොම වේගයෙන් පිට අරමුණු කරා යනවා. බලෙන් දැන් මේ කර්මස්ථානයේ හැටියට මේ කයට බලෙන් හිත පිහිටවන්න පටන් ගත්තොත් හරියට අර පොඩි ළමෙක්ව අඬනකොට නලවන්න ගියාම තව තවත් අඬන්න පටන් ගන්නවා වගේ බලෙන් බලෙන් ඇදලා දාන්න පටන් ගත්තොත් එයා කොහොමඩවත් රැඳිලා ඉන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ දෙයයි හිත පිට යනකොට හිත පිට ගියා කියලා දැනගන්න එච්චර. තවත් අවශ්‍ය නම් බොහොම විවේක පාඩුවේ හිත රූපයකට හිත ගියා නම් ශබ්දයකට හිත ගියා නම් ගන්ධයකට රසයකට ස්පර්ශයකට හිත ගියා නම් අපිට මෙනෙහි කරන්න පුළුවන් ශබ්දයන් නම් බොහෝම විවේකීව කලබලයක් නැතුව ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න පුළුවන් ඒක බොහොම විවේකීව ඕන කරන්න කිසිම කලබලයකින් ලොකු උත්සාහයකින් කරන්න හොඳ නැහැ මන්ද උත්සාහයකින් කරන්න හොඳ නැහැ මන්ද උත්සාහයකින් කළොත් හිත නින්දට වැටෙනවා. බොහොම අධික වීර්යෙන් කරන්න පටන් ගත්තොත් හිත උද්දච්චයට එවන් නැත්නම් හිත විසිරෙන්න පටන් ගන්නවා. ඒකින්ද මධ්‍යස්ථ වීර්යයකින් අපිට ශබ්දයකට හිත ගියා නම් ඇහෙනවා ඇහෙනවා කියලා බොහොම විවේක පාඩුවේ මෙනෙහි කරන්නට පුළුවන්. දැන් නම් රූප අරමුණකට නම් හිත ගියේ පෙනෙනවා පෙනෙනවා කියලා බොහොම විවේක පාඩුවේ මෙනෙහි කරන්න පුළුවන්. ඒ උපක්‍රමී භාවිතා කළා අපිට හිත ආපහු තමුන්ගේ ඒ මූල කර්මස්ථානයේට එහෙමත් නැත්නම් මේ කයට හිත අරගන්න පුළුවන්. මේ විදිහට ඔයයන්ට දිගින් දිගටම මේ කයේ හිත පවත්වාගෙන යන්නට පුළුවන් වෙනවා. මේ කයේ හිත පවත්වනවා කියන එක විපස්සනා භාවනාවට නැඹුරුව හඳුන්වා දීමක් කරනවා නම් කලින් කිව්වා මේ කය දිහැ පිට කෙනෙක් වගේ මේ කය දිහැ එහෙන් බලනවා වගේ හිතින් බලාගෙන ඉන්න කියලා. ඒකේ එක ලක්ෂණයක් තමයි අනුන්ගේ දෙයක් දිහැ බලන් ඉන්නවා වගේ ඒකට pāli භාෂාවේ වචනයක් යොදනවා පරතෝ කියලා අනුන්ගේ දෙයක් බලන් ඉන්නවා වගේ බලන් ඉඳීමයි මෙතනින් අදහස් කරන්නේ. ඒක බොහෝම වටින දෙයක්. ඒ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ මේ කය දිහා හිතින් බොහෝම ශාන්තව බලාගෙන ඉන්නට ඕනේ. අනුන්ගේ දෙයක් දිහා බලාගෙන ඉන්නෝ වගේ මේ කය දිහා බලන් ඉන්නවා කියන එකේ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ මේක හරියට කළාද නැද්ද කියන එක තමන්ටම දැනගන්න පුළුවන් ලකුණක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා විනය ලෝකේ අවිච්ඡා දෝමනස්සං කියලා. මේ කය දිහා බලාගෙන ඉන්නකොට ඒ පහළ වෙන කිසිම දෙයකට රූප අරමුණක් නිසා හෝ ශබ්දයක් නිසා හෝ ගන්ධයක් නිසා හෝ රසයක් ස්පර්ශයක් සිතිවිල්ලක් නිසා හෝ වේදනාවක් නිසා හෝ හිතේ ද්වේෂයක් මතුවෙනවා නම් හිතේ දැඩි ආශාවක් මතුවෙනවා නම් එහෙනම් මේ දැල්ම වරද්දගෙන තියෙනවා. අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නකොට ඒ දෙයට ඇල්මක් සහ ගැටීමකින් තොරවයි බලන්න ඕනේ. මගේ දෙයක් නෙමෙයි කියලා බලන්න දිගටම බලන් ඉන්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සති උපේක්ෂා දෙක ඉස්මතු කරගන්නයි මේ උපදේශය දෙන්නේ. එහෙනම් ආයි මතක් කරන්න මේ කය දිහ ඇසින් බලන් ඉන්නවා වගේ හිතින් බලාගෙන ඉන්න හිත පිට ගියොත් හිත පිට යන බව පමණක් දැනගන්න එහෙමත් නැත්නම් තවත් අවශ්‍ය නම් පිට ගිය අරමුණ ශබ්දයක් නම් බොහොම විවේකීව හිතින් ශබ්දයක් ශබ්දයක් කියලා මෙනෙහි කරන්නේ රූපයක් නම් රූපයක් රූපයක් කියලා වේදනාවක් නම් වේදනාවක් වේදනාවක් කියලා එහෙම මෙනෙහි කරන්නේ ඊට පස්සේ ආපහු මේ කයට හිත දෙමිනේ පෙමිනියට පස්සේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නවා වගේ මේ කය දිහා බොහොම සතියේ බලාගෙන ඉන්න මේක තමයි මූලික කර්මස්ථානයේ හැටියට ඔය ඇත්තන්ට දෙන්නේ. මෙහෙම කරගෙන යනකොට සමහර විට ඔය ඇත්තන්ට මේ උඩුකයේ සිද්ධ වෙන ආනාපාන සතිය ප්‍රකට වුණොත් ඒක දිහා බලන් හිටියාට වැරද්දක් ඇත්තේ නැහැ. බලෙන් ඒ කිසිම දෙයක් බලන්න යන්න අවශ්‍ය නැහැ. නමුත් මතු වුණොත් පෙළුවාය කියලා ඒක ඇති දෝෂයක් එහෙම නැහැ. එහෙම කරගෙන යනකොට ලැබෙන අතිරේක වාසියක් හැටියට අපිට ධානාපාන සතිය මතුවීම අරගන්න පුළුවන්. ඉතින් ඔයත්ෝ මේ සුළු උපදේශයේ අනුගමනය කරමින් දැනට වේලාව එකහමාරයි අපිට පුළුවන් 1.50 වෙනකන් මේ භාවනාව පුරු කරන්න එහෙම හුරු කරලා ඊට පස්සේ විනාඩි 10ක් ඔයත්තුම් විවේක අරගෙන ඊට පස්සේ පවත්වන ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්න සූදානම් වෙන්න කියලා මම ඉන්න සිතනවා. හොඳයි සීල දෙනාම මේ උපදේශයේ පරිදි තමුන්ගේ ඒ පරියන්ක භාවනාව කරගෙන යන්නේ. ඒක නිසා හොඳයි. දැන් කෙටි විදිහට කරගන්න අපි දෙකට ධර්ම දේශනාවක් පවත්වනවා. ඒක නිකන් කෙටි විදිහට කරගන්නවා.